ආනන්ද මහත්මයා තානේ මරද කතා කරේ ඔව් අසවනාත මේ තිරුවන් සරණයි අතරම අදත් සම්බන්ධ ලස්සන ධර්ම දේශනාවක් ඔබ වහන්සේ අපිට පැහැදිලි කළේ සවනාසර දැන් ওই කුක්කුච්චේට <clears throat> විශේෂයෙන්ම හේතු වෙන්නේ මට හිතුනේ අර සීලය සහ ප්‍රඥාව අතර ඇති ඉම්බැලන්ස් එකද කියලා හිතුණා ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මමට හිතේ අර සෝනදන සූත්‍රයේදී තියෙනවනේ මේ සීලය සහ ප්‍රඥාව එකිනෙකට අත්තර බඳගෙන යන්න ඕනේ කියලා. ඒ වගේ මෙතන මේ ප්‍රඥාවේ අවුලද තියෙන ස්වාමීන් වහන්සේ මේ කුච්චර ප්‍රධාන හේතුව. ප්‍රඥාවේ අඩුවක් තියෙනවා ඔබතුමා කිව්වා වගේ එතන සීලය පිළිබඳ යම් හැඟීමකුත් තියෙනවා. ඒකයි මම කිව්වේ අර ආරම්භයේදී මම කිව්වේ එකයි මේ කුච්චය පසුතැවීම ඇති වෙන්නේ හොඳටම ධර්මයේ ප්‍රගුණ කරලා ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු අයටත් නෙමෙයි. ධර්මය නොදන්න පින්පව් ගැන පිළිගන්නේ නැති ඒවා ගැන අවධානයක් නැති අයටත් මොකුත් පසුතැවීමක් නැහැ. ඒගොල්ලන්ට ඉතින් ඕන දෙයක් කරලා හිතන්න නැතුව ඉන්න පුළුවන්. මේ පශ්චාත්තාපේ එන්නෙම පින්පව් ගැන දන්න, හොඳ නරක ගැන දන්න, ඒවා ගැන යම් හැඟීමක් තියෙන සීලය ගැන පොඩි හරි උනන්දුවක් තියෙන කෙනෙකුට තමයි මේ මේ අර්බුදය මතුවෙන්නේ. හැබැයි සීලය ගැන උනන්දුවක් තිබ්බට තාම මේ පුද්ගලයා මේ සම්පජඤ්ඤය හරියට අවස්ථාවෝචිතව යොදා ගන්නට පුහුණු කරලා නැහැ. ඒ මට්ටමට හිත පුහුණු වෙලා නැහැ. ඉතින් අන්නේ අතරතුරේ තමයි මේ දෝලණය සිද්ධ වෙන්නේ. මේ මේ මේ පැහැදිලි කරනවා. ඇත්තටම ඉතින් අපිට ඒකට මේ අපිට මේක වළක්වා ගන්න තියෙන්නේ පුළුවන් තරම් ධර්මය ඇසීම තමයි නේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාව වැඩි කර ගැනීම ධර්මය මේකට අදාළ කරුණෝ සංක්ෂිප්තකරණයක් අහු කර ගැනීම තුළින්ම තමයි නේද ඔව් ඇසීම සහ පුහුණු කිරීම දැන් අපි අපි සමහර දේවල් අපි දැනගත්තා වුණත් අපිට ඒක පිළිටන්න බෑනේ දැන් අපි හිතමු දැන් මේ මේ ධර්මදේශනා මේ සාකච්ඡා ඇහුවාම අපිට වැටහීමක් ඇති වෙනවා නෑ පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි කියලා දැන් පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි කියලා දන්නා වුණත් ඒක අනිත් අයට කියා දුන්නා වුණත් සමහර අවස්ථාවල මටත් අමාරුයි ඒ පසුතැවීමෙන් හිත වළක්ව ගන්න ඒ මොකද එතනට අවශ්‍ය මට්ටමට මනසේ පුහුණුව එතකොට අර දීර්ඝ කාලයක් අපි ඇබ්බැහි වෙච්ච රටාව ඒ රටාවෙන් හිත මුදවාගෙන සමහර ධර්ම කාරණා අපි මේකයි හරි මේකයි වෙන්න ඕන කියලා කොච්චර දැනගත්තත් ඒක පිහිටා ඉන්න අපිට දීර්ඝ කාලයක් මනස පුහුණු කරන්න වෙනවා. ඉතින් එතකන් අපි අර පුංචි පුංචි ටෙක්නික් හඳුනා ගන්න ඕන කොහොමද එතනින් අනිත් එකට මාරු වෙන්නේ කියලා. දැන් ඒ සඳහා තමයි මම අර සරියත් හාමුදුරුවන්ගේ පෙර භවයේ උපමාව ආදී මේ අත්දැකීම් ආදී සිහිපත් කළේ අපිට පසුතැවීමෙන් මිදෙන්න අපිට කල්පනා කරන්න පුළුවන් පැති තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී දේශනා කරනවා කුසල් සිත විතරක් නෙමේ අකුසල් සිතත් අපට කමටහනක් කරගන්න පුළුවන් වික්ෂිප්ත වෙනවා නම් එතකොට සිත හැකිලෙනවා නම් උදාසීන වෙනවා නම් ඒ හැම අවස්ථාවකම අපිට යොදා ගන්න පුළුවන් භාවනා කමඨාණක් හැටියට විදර්ශනාව. ඒක පැත්ත. අනිත් පැත්ත තමයි අකුසලය ඇති වෙන මොහොතමයි අපට අකුසලය දැකලා ඒන් මිදෙන්නට මේ භාවනාවේ අපි කොටස් තුනක් හැමතිස්සෙම කතා කරනවානේ දුරුගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම සහ ලෝක ධර්ම අවබෝධ කරමින් සිත පුහුණු කිරීම කියලා. එතකොට මේ දුරුගුණ දුරු කිරීමේ භාවනාව කරන්න සුදුසුම තැන තමයි දුරුගුණේ මතුවෙන අවස්ථාව. එතකොට ඒ පැත්තෙන් කල්පනා කිරීම. ඊළඟට අනාත්ම ස්වභාවයෙන් කල්පනා කිරීම. මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියලා දෙයක් නැහැ. ඒතකොට මේ මගේ හිත මෙහෙම වුණා, මට මෙහෙම වුණා කියන එකක් නෙමෙයි. මෙහෙම ක්‍රියාවක් සිද්ධ වුණා. ඒතකොට ඒක උනේ කොහොමද? මම ඒකෙන් මිදෙන්න මොකද්ද කරන්න ඕන? ඒ එහෙම නොවෙන්නට හේතු ප්‍රත්‍ය වෙනස් කරන්නේ කොහොමද? ඒ පැත්ත. අනිත් පැත්ත තමයි අර සරියුත් හාමුදුරුවෝ කළා වගේ මේ ඒ ඇතිවෙච්ච தත්ත්වය විග්‍රහ කරලා නැවත එහෙම නොවෙන්න මම කොහොමද චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගෙන ඒ සඳහා මගේ හිත පුහුණු කරන්නේ මේකට සුදුසුම අවස්ථාවක් මෙච්චර තදින් දැනෙන අවස්ථාවක් මට කලින් ඇති වෙලා නැති වෙන්න පුළුවන් ඒතකොට මේ තදින් දැනුණු අවස්ථාව මගේ මනස පරිවර්තනය කරන්න මම යොදා ගන්නවා මේක ඇත්තටම අර දරුවෙක් පුහුණු කරන්න වගේ අපේ නිකන් වෙන කෙනෙකු උපාය මාර්ගිකව යහපත් පැත්තට යොදවන්න වගේ අපේ මනස යොදවන්න පුළුවන් මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නැති නිසා. ඉතින් අන්නේ කරුණු ගැන අපට වැටහීමක් ඇතුව ඒක පුහුණු කරන කෙනෙකුට තමයි ටිකෙන් ටික මේ දුර්වලකම් මගහරව ගන්න පුළුවන්. හොඳයි පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සරණයි.